සංඝං කංඛා විතරණ විසුද්ධි පාරිසුද්ධි පධානියංගං මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධි පාරිසුද්ධි පධානියංගං පටිපදා ඥාන දස්සන විසුද්ධි පාරිසුද්ධි පදානියංගං ඥාන දස්සන විසුද්ධි පාරිසුද්ධි පදානියංගං පඤ්ඤා පිසුද්ධි පාරිසුද්ධි පදානියංගං විමුක්ති විසුද්ධි පාරිසුද්ධි පදානියංගං ඉමේ නව ධම්මා භාවේ තබ්බාති කාරණික පින්වතුනි වර්තමාන කාලයේ බෞද්ධය බොහෝසෙයින් භාවනාවට යොමු වී වාසය කරනවා ඒ වගේම අරණ්‍ය සේනාසන බල විහාරස්ථාන බල භාවනා මධ්‍යස්ථාන බල ස්වාමීන් වහන්සේලා භාවනා පාඨමාලා පවත්තමින් බෞද්ධයන්ට මඟ පෙන්වලා දෙනවා මේක ඊ타ත්ම ප්‍රශංසනීය කාරණයක්. මේ කරුණ අනුව සලකා බලලා අද මේ ධර්ම දේශනාව භාවනා වශයෙන්ම කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. භාවනාවෙහි යෙදෙන අයට බොහෝ සෙයින් ප්‍රයෝජනෙ පිණිස හේතු වෙනවා. භාවනා නොකලත් හැමදෙනාටම ධර්මඥානය දියුණු කර ගැනීමට මේ ධර්ම දේශනාව ප්‍රයෝජනවත් වේ. අපේ ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ අනන්ත අප්‍රමාණ කාලයක් මුළුල්ලේ සමත්‍රිංසත් පාරමී ධර්මයන් පුරලා නොයෙක් දුක් කරදර විඳ දරාගෙන අංග ධන ජීවිත පරිත්‍යාගය කළ අවබෝධ කරගත්ත ප්‍රධාන ධර්මයේ තමයි නිර්වාණගාමිනී මාර්ගය නිවන් මාර්ගය උන්වහන්සේ නිවන් මඟ අවබෝධ කරගෙන නිස්සද්ද වුණේ නැහැ. අයංකෝ භික්ඛවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්ඛුකරණේ ආදි වශයෙන් ධම්සක් පැවතුම් සූත්‍රයෙන් ආර්ය ශ්‍රාංක මාර්ගයේ ප්‍රධාන කොට මේ නිවන් මඟ හෙළිදරව් කළා. බුදුරජාණන් වහන්සේගේ අනන්ත ඥාන මහිමේ නිසා උන්වහන්සේගේ දේශනා විලාස නිසාත් සත්‍යයෙන්ගේ අදහස් වලට අනුවත් විවිධාකාරයෙන් මේ නිවන් මඟ දේශනා කරනවා. ශීල සමාධි ප්‍රඥා වශයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වශයෙන් සප්ත විසුද්ධි වශයෙන් ඒ වගේම චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදාදී වශයෙන් මේ නිවන් මඟ දේශනා කරනවා එමෙන්ම රතමිනීත ප්‍රතිපදා ධම්මදායාද ප්‍රතිපදා ගෝසිංග සාලවන ප්‍රතිපදා නාලක ප්‍රතිපදා ආදී වශයෙන් ප්‍රතිපදා නාමයෙන්ොත් මේ නිවන් මඟ දේශනා කර වදාළා මේ දේශනා අතුරෙන් භාවනා යෝගීන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වන සත්‍ය විසුද්ධිය පිළිබඳවයි අද ධර්ම දේශනාව පැවැත්වීමට බලාපොරොත්තු වෙන්නේ. හැමදෙනාම ඉතා හොඳින් සාවධානව ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්මයට අනුව ප්‍රායෝගික වශයෙන් පිළිපදලා මේ නෛර්යානික බුද්ධ ශාසනයේදීම ධර්මාභෝධය කර ගැනීමට වෑයම් කරන්නට ඕනේ. සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළ සූත්‍රයක කොටසක් මාත්‍රිකා වශයෙන් සබාගත්. සරියොත් මහරහතන් වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට පමණක් දෙවෙනේ මේ ශාසනයේ ශ්‍රාවකයන් වහන්සේ අනුසාරිපුත්ත කියනවා බුදුරජාණන් වහන්සේට පමණයි උන්වහන්සේ අඩු උන්වහන්සේ වදාළ ධර්ම අති විශාල ප්‍රමාණයක් ත්‍රිපිටකයට ඇතුළත් වෙලා තියෙනවා. බොහෝ ධර්ම දේශනා බුදුරජාණන් වහන්සේ සාදු සාදු සාරිපුත්ත කියලා අනුමෝදන් වෙමින් ඒ සේරම බුදුරජාණන් වහන්සේ අනුමත කළා කියනවා. අද මාත්‍රකාමට ගත්ත දේශනාව දීඝනිකාය දසුත්තර සූත්‍රයේ නමක කාණ්ඩයට ඇතුළත් වෙන කොටසක්. එහිදී මහ සරියොත් මහ රහතන් වහන්සේ වදාරනවා කතමේ නම ධම්මා භාවේ තබ්බා. කවරනම් ධර්ම නාමයක් වැඩි යුතුය. එහෙම නැත්නම් වැඩි යුතු ධර්ම නාමය මොනවාද? නව පාරිශුද්ධි පධානියංගාන පිරිසිදු බවට අංගෝපාංග වන ධර්ම මේ පිරිසිදු බව කියන්නේ හිතේ පවිත්‍රතාවය එතකොට හිතේ පවිත්‍රතාවය ඇති කර ගැනීමට අවශ්‍ය වෙන අංගෝපාංග අවයව වශයෙන් තමයි මේ කාරණා ටික උන්වහන්සේ දේශනා කළා. මුලින්ම දේශනා කරනවා සීල විසුද්ධි පාරිසුද්ධි ප්‍රධානියං සීල විසුද්ධිය සඳහා කටයුතු කිරීම ඒක ඇති කර ගැනීමට අවශ්‍ය කරන අංගෝපාංග අවයව මේ භාවනා මාර්ගයේදී සප්තවිසුද්ධි ක්‍රමයේදී සීල විසුද්ධි කියලා 아무තු ධර්මයක් නැහැ. තමන් ආරක්ෂා කරන පිරිසිදු සීලයම සීල විසුද්ධිය වෙනවා. තමන් රකිනා සීලයේ අගෙන් මුලින් ශික්ෂාපද කැඩුනා නම් ඒක ඛණ්ඩ වෙනවා. මැදින් ශික්ෂාපද කඩුණනම් චිද්ද වෙනවා. අතරින් පතර ශික්ෂාපද කඩුණනම් සබල වෙනවා. තේලියට ශික්ෂාපද කඩේ ගියානම් කම්මාස වෙනවා. මේ ඛණ්ඩ චිද්ද සබල කම්මාස කියන දුර්වලතාවලට යන්න නොදී සීලය හොඳින් ආරක්ෂා කරන්නට ඕන. මේකට උපමාවකුත් තියෙනවා යම් කිසි ගවයෙකුගේ කුඹුර නියම අස්වැන්න ලබා නොදෙන දුර්වලතා හතරක් තියෙනවා උද්දක කණ්ඩ කියලා එකක් සමහර අදක්ෂ ද්‍රව්‍ය තමන්ගේ කුඹර හොඳට මට්ටමට ඇලපෝරු ගාන්නේ නැහැ තනින් තන පුංචි පුංචි වතුර හිටින වලවල් කියනවා. ඒ තැන් වල වී පැලවෙන්නේ නැහැ. ඒකට කියනවා උදක ඛණ්ඩ කියලා. ඊළඟට සමහර අදක්ෂ ගොවිය වී වපරනකොට සමහර තැන් වලට වීයට වැටෙන්නේ නැහැ. ගොයන් ඒ තැන් වල නැතුව යනවා. ඒකට කියනවා වප්ප ඛණ්ඩ කියලා. ඒ වගේම සමහර වී 100ට 100ක් පැලවෙන්නේ නැහැ. ඒ වගේ වියක් අරගෙන වැපරුවට තනින් තන කැඩිලා හිටිනවා. ඒකට කියනවා බීජ කණ්ඩ කියලා. සමහර අදක්ෂ ගොවියෝ කුඹුර සානකොට නගුල යටින් ඇවිලිලා යන්න හාන. එතකොට යට තියෙන කිරි මැටි වතුරේ මතු වෙනවා. ඒ තැන්වල ගොයන් පැල වෙන්නේ නැහැ. ඒකට කියනවා ඌෂකණ්ඩ කියලා. මෙන්න මේ සතරාකාරය වුණාම ඒ කුඹුරේ නියම අස්වැන්නක් ලබලා දෙන්නේ නැහැ. ඒ වගේ යම් කෙනෙක් රකින ශීලය ඛණ්ඩ තිද්ද සබල කම්මාස කියන தത്വයට පත් වෙනොත් ඒක ආනිසංසදායක නැහැ. ඒකටම සම්බන්ධව බුද්ධිස්ස තණ්හාවට දාස නො වූ අපරාමට්ඨ තණ්හා දිට්ඨිය ආදීන් පරාමර්ශනේ නො වූ විඤ්ඤුප්පසත්ත නොනතියන් ප්‍රශංසා කරන සමාධි සම්මත්තනික සමාධිය පිණිස පවත්නා කියන මේ අංග අටෙන් යුක්ත සීලය ආරක්ෂා කරන්නට ඕන. එහෙම රකිනා සීලයෙන් ශීල විසුද්ධිය සම්පාදනය කරනවා. දුස්සීල කම් නැමැති අපිත්තර දේවින් වෙන් වෙන නිසා ඒකට කියනවා ශීල විසුද්ධිය කියලා. මේ පළවෙනි පියවර. ඊළඟට සරියොත් මහ රහතන් වහන්සේ වදාරනවා චිත්ත විසුද්ධි පාරිශුද්ධි ප්‍රධානියංග චිත්ත විසුද්ධිය ඇති කරගෙන ගැනීම සඳහා කටයුතු කිරීම එහි අංගෝපාංග චිත්ත විසුද්ධිය කියනකොටම නීවරණ ධර්මයන් ප්‍රහාණය කිරීම අදහස් කරනවා භාවනා යෝගීන්ට බලවත් බාධාවට හිතෙන පොදුවේ කාටත් දම් පහන් දෙන්න, පින්දහම් කරන්න, බණ භාවනා කරන්න බාධා කරන නිවන් මඟ ආවරණය කරන ප්‍රධාන කැලේ පහක් තියෙනවා නීවරණ කියලා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. මෙන්න මේවා හිතේ නැගී හිටියොත් ගුණ ධර්ම වැඩි දියුණු කරන්නට බෑ. ඒ නිසා මේවා ප්‍රහාණය කරන්නට ඕන. යම්කිසි සමාධි භාවනාවකින් උපචාර අර්පණා සමාධි උපදවා ගත්තාම මේ නීවරණ ධර්මයන් ප්‍රහාණය කරන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර දේශනාවල සීලය, ඉන්ද්‍රිය සංවරය, සන්තුෂ්ටිය, අල්පේච්ඡතාවය ආදී ගුණ වදාරලා ඊළඟට දේශනා කරන්නේ මේ නීවරණයන් ප්‍රහාණය කිරීම. ඒ කාමච්ඡන්දාදී නීවරණයන් ලෞකික වශයෙන් ප්‍රහාණය කරනවා. කොහොමද? උපචාර අර්පණා සමාධි උපදවා ගැනීම. එහෙම නීවරණයන් ප්‍රහාණය කිරීමෙන් සිත පවිත්‍ර කර ගැනීම චිත්ත විසුද්ධිය නමින් දේශනා. මේ දෙවෙනි පියවර. ඊළඟට තුන්වෙනි පියවර දිට්ඨි විසුද්ධි පාරිසුද්ධි පධානියංග. දෘෂ්ටි විසුද්ධිය සඳහා කටයුතු කිරීම එහි අංගෝපාංග අවයව. පිරිසිදු සීලයක පිහිටලා නීවරණයන් ප්‍රහාණය කළ යෝගාවචරය තම ජීවිතයේ පංච උපාදානස්කන්ධය පිළිබඳව විදර්ශනා භාවනා ආරම්භ කරනවා සමාධියට සමවැදීලා එයින් නැගී සිටලා සමාධිය අවසන් කළා විවිධාකාරයෙන් විදර්ශනාවට බහින්න පුළුවන්. ඒ සමාධියේ තියෙන විතර්ක විචාර ප්‍රීති ආදී මේ අංග අනිත්‍ය වශයෙන් සලකන්නට පුළුවන්. සමාධියකින් නැගී හිටියාම හිතේ ගලා යන්න පටන් ගන්නවා මේ විතර්ක ආදී අංග ටික වෙලාවක්. අන්න ඒව අනිත්‍ය වශයෙන් මෙනෙහි කරමින් විදර්ශනාවට බහින්න පුළුවන්. ඒ වගේම අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ට ගොදුරු වන රූප සද්දාදී අරමුණු අනිත්‍ය වශයෙන් මෙනෙහි කරමින් විදර්ශනාවට බහින්න පුළුවන්. ආ විවිධාකාරයෙන් විදර්ශනාවට බහින්න පුළුවන්. මේ විදර්ශනා භාවනා කරගෙන යනකොට යෝගාවචරයාට ගැටහීම ඇති වෙනවා මේ තම ජීවිතය කියන්නේ හිත කය දෙකක්. හිතයි කයයි. තවදුරටත් යෝනිසෝ මනසිකාරයෙන් දැනගන්නවා දැකගන්නම වේදනා සංඥා සංස්කාර විඥාන කියලා හතරක් තියෙනවා ඒ හතර මේ කය ඇසුරු කරගෙන පවතින ඒ වේදනා සංඥා සංස්කාර විඥාන කියන හතර පාන්දමක් මෙන් අරමුණු වලට නැමෙන ඇදෙන බැවින් නාම කියලා තීරණය කරගන්නවා. මේ කය කඩන බිඳෙන වෙනස් වෙන බැවින් රූප කියලා තේරුම් ගන්නවා. මේ විදිහට නාම රූප වශයෙන් තම ජීවිතය බෙදලා තේරුම් ගන්නවා. වෙන්කොට තේරුම් ගන්නවා. නාම රූපාණං යථාව දස්සනං ditthි visuddhi නාම කියලා විසුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා නාම රූපයන්ගේ තත්වාකාරයේ තේරුම් ගැනීම තමයි ditthi visuddhi කියන්නේ. මේ විදිහට තම ජීවිතය නාම රූප වශයෙන් තේරුම් ගන්නවා භාවනා යෝගය. එහෙම තේරුම් ගන්නකොට ඒ යෝගාවචරයාගේ හිතේ තිබිච්ච බොහෝ වැරදි කල්පනා වැරදි දෘෂ්ටි නැති වෙලා යනවා. සත්‍යයය පුජ්‍යලයය කියන මේ සත්පුජ්‍යල සංඥාව තමන්ගේ හිතෙන් ලෞකික වශයෙන් ප්‍රහාණය කරනවා. සත්‍යයේ පුජ්‍යලයක් වශයෙන් ගන්න මෙහි සාරයක් නැහැ. තියෙන්නේ නාම රූප ධර්ම පමණයි කියලා මේ ජන්ම අවබෝධය ලබා ගන්න. අන්නේ අවස්ථාව තමයි ditthi visuddhi කියලා කියන්නේ. මේ තුන්වෙනි පියවර. ඊළඟට කාංකා විතරණ විසුද්ධි පාරිසුද්ධි පධානියංග කාංකා විතරණ විසුද්ධිය ඇති කර ගැනීම සඳහා උත්සාහවන්ත වීම කටයුතු කෙරේ සංකා විතරණ විසුද්ධිය කියන්නේ සියලු සැක සංකා දුර වෙන අවස්ථාව. දිට්ඨි විසුද්ධියෙන් නාම රූප ධර්මයන් වෙන් කරගත් යෝගාවචරයා තවදුරටත් යෝනිසෝ මනසිකාරයෙන් කල්පනාවට වැටෙනවා මේ නාම රූප ධර්මයන් පිළිබඳ මේ නාම රූප ධර්ම ඉබේ ඇති වුණා නෙමෙයි දෙවියෙක් බ්‍රහ්මයෙක් මවලා දුන්නා නෙමෙයි. මේකට යම්කිසි හේතුවක් තියෙන්නට ඕන. මේ විදිහට නුවණින් කොහොමද මේ නාම රූප ධර්මයන් පහළෝනේ කියලා හේතු හොයන්නට පටන් ගන්නවා. පාරායන දාලගිය දරුවෙක් දකින අය මේ දරුවා කාගේද අම්මා තාත්තා කවුද ආදී වශයෙන් විමසනවා විපරම් කරනවා රෝගියෙක් පරීක්ෂා කළ සිංහල වෛද්‍යවරයෙක් මේ රෝගේ හැදුනේ වාතෙන්ද පිතෙන්ද සෙමෙන්ද කියලා මේක නිදාණය කරනවා. ඒ වගේ යෝගාවචරය මේ නාම රූප ධර්මයන් කියනම මේවා කොහොමද පහළ වුනේ කියලා නුවණින් කල්පනා කරනවා යෝනිසෝ මනසාකාරයෙන් මෙනෙහි කරනවා. එතකොට යෝගාමචරයාට තේරුම් යනවා අවබෝධ වෙනවා මේ නාම රූප ධර්ම කියන්නේ අනිත්‍ය වූ හේතුඵල ධර්ම පරම්පරාව. ප්‍රායෝගික වශයෙන්ත් මෙහෙම අවබෝධ කරගන්න. දැන් තමන් වාඩි වෙලා ඉන්නකොට නැගිටින්න ඕනෑ කියලා අදහසක් පහළ වෙනවා. එතකොට චිත්තජ වායෝ ධාතුව කියන එක මේ කයේ පැතිරී යනවා. ඒ සිතිවිලි පරම්පරාව දිගට ඇදෙනකොට රබර් නලයකට හුලං ගහනකොට නැගිට නැගිට එන්න වගේ වකුටු වෙලා තිබිච්ච අතපය දිගහැරිලා නැගිටීමේ ක්‍රියාව සිද්ධ වෙනවා. මෙහිදී නැගිටින්න ඕනෑ කියලා හිතච්ච ඇතිවෙච්ච අදහස තමයි හේතුව එහින් ඇතිවෙච්ච ඵලය තමයි නැගිටීමේ ක්‍රියාව. මේ විදිහට තමන්ගේ ජීවිතයේ ඉරියව් පැවැත්වීම් ආදී හැම අවස්ථාවකදීම හේතුඵල ධර්මයන් ක්‍රියා කරනවා කියලා යෝගාවචරයාට තේරුම වෙනවා. ඒ වගේම තවදුරටත් කල්පනාමට ගන්නවා තේරුම් ගන්නම අවිද්‍යා තෘෂ්ණා කර්ම ආහාර කියන මේ හේතු හතරෙන් රූපස්කන්ධේ පහළ වෙනවා. අවිද්‍යා තෘෂ්ණා කර්ම ස්පර්ශ කියන මේ හතරෙන් නාමස්කන්ධේ පහළ මේ නාම රූප ධර්මයන් මේ විදියට හේතුන් නිසා පහළ වෙනවා සියල්ලම අනිත්‍ය වූ හේතුඵල ධර්ම පරම්පරාවක් කියලා තේරුම් ගන්න. මෙහිදී විදර්ශනා භාවනාවේ අවස්ථා දෙකක් තියෙනවා ඒක තේරුම් ගන්නට ඕනේ ප්‍රත්‍යක්ෂ විදර්ශනාමය අනුමාන විදර්ශනාව. දැන් අපි භාවනා කරනකොට අපේ හිතට දැනෙන රූප වේදනා ආදී ධර්ම අනිත්‍ය වශයෙන් මෙනෙහි කරමින් භාවනා කරනවා. එතකොට ඒ ගැන අපට ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැනුම ඇති වෙනවා. ඊළඟට බාහිර ලෝකයේ තිබෙන ඒවා පිළිබඳව අපිට එහෙම දැනුමක් ඇති වෙන්නේ නැහැ. අපි අනුමාන වශයෙන් තේරුම් ගන්නවා. අනුමාන කියන්නේ සැකය නෙමෙයි. අනුව තේරුම් ගැනීම. ඒකට බුද්ධ දේශනාවේ අන්වයේ ඥානය කියලා තියෙනවා. එහෙම තේරුම් ගන්න. නිදර්ශනක් වශයෙන් ගත්තාම මුහුදු වතුර ස්වල්පයක් දිව ගාලා බැලුවාම දැනෙන ලුණු රස බව. ඒක ප්‍රත්‍යක්ෂයි. මේ මොහොතේ ඉතිරි ජලයත් ලුණු රසයි කියලා අපට තීරණය කරන්නට පුළුවන්. ඒක නිවැරදි තීරණයක්. කොහොඹ කොළයක් කපලා බැලුවාම අපට දැනෙනවා තිත්ත. මේ කොහොඹ ගහේ තියෙන ඉතිරි කොළ ටිකක් තිත්තයි කියලා අපිට තීරණය කරන්න පුළුවන්. අන්මයේ ඥානය. මේ විදිහට යෝගාවචරය වර්තමාන නාම රූප ධර්මයන් පිළිබඳව මෙනෙහි කරමින් මේ සියල්ලම අනිත්‍ය වූ හේතුඵල ධර්ම පරම්පරාවක් කියලා තේරුම් අරගන්නවා තවදුරටත් තේරුම් ගන්නවා අතීතයේ යම්තරම් පහළ වුණා නම් ඒ සේරමත් අනිත්‍ය වූ හේතුඵල ධර්ම පරම්පරාව අනාගතයට පහළ වෙනවා නම් ඒ සේරමත් අනිත්‍ය වූ හේතුඵල ධර්ම පරම්පරාව. මේ විදිහට අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රය පිළිබඳවම පවතින්නේ අනිත්‍ය වූ නාම රූප ධර්ම පරම්පරාවක් කියලා තේරුම් ගන්න. මෙහෙම තේරුම් ගන්නකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මයේ පිළිබඳව සංඝයා පිළිබඳව නිවන් මඟ පිළිබඳව අතීත ජීවිත පිළිබඳව අනාගත ජීවිත පිළිබඳව අතීත අනාගත දෙක පිළිබඳව පටිච්ච සමුප්පාදය පිළිබඳව කියන මේ අටතනක මහා සැකය ලෞකික වශයෙන් ප්‍රහාණය වෙලා යනවා. තමත් තියෙනම සැක 16ක් අතීතේ මම උන්නද නැද්ද? දැන් ඉන්නේ ඒ හිතපු එක්කෙනාද වෙන කෙනෙක්ද මමද? අනාගතයට මම වෙනවද නැද්ද? ආදී වශයෙන් සැක 16ක් තියෙනවා. සියල්ලම 24ක් වෙනවා. මේ විදිහට නාම රූප ධර්මයන් කියන්නේ මේ හේතුඵල පරම්පරාවක්. අනිත්‍ය වූ හේතුඵල පරම්පරාවක් අතීත වර්තමාන අනාගත කියන මේ තුන් කාලයේදීම පවතින ඒවයි කියලා තේරුම් ගන්නකොට ඒ සූවිසි මහා සැකයම දුර වෙලා ඒක තමයි මේ කාංකා විතරණ කියන්නේ සියලු සැකයන් තරණය කරන අවස්ථාව. මේ අවස්ථාව ඊටාම ආනිසංසදායක බව විසිද්ධ මාර්ගාදී පෙන්눔 කරලා ඉසෙද්දි මාර්ගයේ මෙහෙම තියෙනවා. එමිනාපන ඥානේන සමන්නාගතෝ විපස්සකෝ බුද්ධ ශාසනේ ලද්දස්සාසෝ ලද්දපතිච්චෝ නියතගතිකෝ චූලසෝතාපන්නෝ නාම හෝති කියලා. මේ කාංකා විතරණ විසෙද්දියෙන් යුක්ත වූ යෝගාවචරය මේ බුද්ධ ශාසනයේ අස්වැසුම් ලබාපු පිහිට ලබාපු නියත ගති යතේ චූල සෝතාපන්න යන සංඛ්‍යාවටපත් වෙනවා කියන එකයි ඒකේ අදහස. මේ අදහසම විසුද්ධ මාර්ග මහා ටීකාවෙහි විස්තර කරනවා මෙහෙම මේ බුද්ධ ශාසනයේ පිහිටක් ලබනවා අස්වැසමක් ලබනවා කියන්නේ මාර්ගඵලයක් ලබා ගැනීම මේ කාංකා විතරණ විසුද්ධියට පැමිණි යෝගාවචරය මාර්ගඵලයක් ලබලා නැහැ. නමුත් අනිවාර්යයෙන්ම ඒකාන්තයෙන්ම මාර්ගඵලයක් ලබලා දෙන සීල සමාධි ප්‍රඥා ගුණවල පිහිටලා ඉන්නවා. ඒ නිසා අස්සසුන් ලබාපු පිහිට ලබාපු කෙනෙක් හැටියට සැලකෙනවා. නියත ගතිකයා කියන්නේ සෝවාන් කුජ්ජලයා. සෝවාන් වුණාම සතර ආපාදුකකට යන්නේ නැහැ දිව්‍ය මිනිස්ය වශයෙන් උපදිනවා කියලා ගතිය ඉපදීම නියත වෙනවා. මේ කාංකා විතරණ විසුද්ධියද පැමිණි යෝගාවචරයා සෝවාන් වෙලා නැහැ. නමුත් තමන් භාවිත කරන ප්‍රගුණ කරගෙන යන සමාධි දර්ශනා භාවනා සිතට කාවද්දගෙන සිතේ ඇබ්බැහි කරගෙන හොඳට ප්‍රගුණ කරගෙන වාසය කළාම ජීවිතාවසානයේ දක්වා මේ පුජ්‍යලයා සතර ආපාදකෙන් මිදලා දිව්‍ය මනුස්ස වශයෙන් උපදිනවා. ඒ නිසා නියත ගති ඇති කෙනෙක් හැටියට සැලකෙනවා. තවදුරටත් හේදී විස්තර කරනවා මේ යෝගාවචරය දිට්ඨි විසුද්ධියෙන් දුක්ඛ සත්‍ය පිළිබඳව ලෞකික වශයෙන් අවබෝධ කරගන්නම කාංකා විතරණ විසුද්ධියෙන් සමුදය සත්‍ය අවබෝධ කරගන්නම තවදුරටත් අනිත්‍ය වශයෙන් භාවනා මානසිකාරයේ පැවැත්වීමෙන් මාර්ග සත්‍යත් අවබෝධ කරගන්නම මේ නාම රූප ධර්මයන් හරියට වද දෙනවා වද වින්දනය කරන්න සිද්ධ වෙනවා හැම අතින්ම මහ දුකක් මේවෙන් මිදෙන එකම සනසීමයි කියලා නිවන පැත්තට හැරෙනවා ඒතං සන්තං ඒතං පනේතං කියන ලද ආකාරයට සියලු සංස්කාරයන්ගෙන් මිදුන නිර්වාණය ඊටාම ශාන්තයි ප්‍රණීතයි කියලා අනුශ්‍රාවන වශයෙන් Taman අහලා තියෙන හැටියට නිවන පැත්තට හිත නැමෙනවා. එතකොට මේ යෝගාමචරය දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මයන් ලෞකික වශයෙන් අවබෝධ කරගන්න. මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පාරමිතා පුරාගෙන ගිහිල්ලා අනාතේ අනාගතයේදී කළ යුතු දෙයක් හැටියට අපේ බෞද්ධයන්ගෙන් සිත් වලින් ඈත් කරලා තියෙනවා. නමුත් ධර්මානුකූලව ප්‍රායෝගික වශයෙන් මේවා කරගෙන බලනකොට මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන්න පුළුවන්. ප්‍රථමයෙන් ලෞකික වශයෙන් අවබෝධ වෙනම ඒක මේරී ගියාම තමයි ලෝකෝත්තර වතේනොත් අවබෝධ කරගන්නට පුළුවන් මේ විදිහට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තාම ඒ තනත්තා මේ බුද්ධ ශාසනයේ අස්වැසුම් ලබාපු පිහිට ලබාපු කෙනෙක් වෙනවා ප්‍රථග්ජන භූමියේ ඉපදීමට සුදුසු වෙන්නේ නැහැ ආර්ය භූමියේ ඉපදීමට සුදුසු පුද්ගලයෙක් වෙනවා ආර්ය භූමිය නම් දිව්‍ය මනුෂ්‍ය දෙක කියයි. මේ විදිහට කාංකා විතරණ විසුද්ධියට පැමිණි යෝගාවචරය සමාධි දර්ශනා භාවනාවෙන් බොහෝ ආනිසංස ලබනවා. මේ බුද්ධ ශාසනයේ අස්සසමක් ලබනවා. පිහිටක් ලබනවා තමන්ගේ ගතිය නියත වෙනවා එහෙම නැත්නම් සතර පාදකින් මිදීමේ අවස්ථාව ලැබෙනවා කියලා අපේ අටුවා ටීකාවල විස්තර කරලා තියෙනවා. මේ හතරවෙනි පියවර. ඊළඟට පස්වෙනි පියවර. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි පාරිසුද්ධි පධානියංග මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි අතිකර ගැනීම සඳහා කටයුතු කිරීම එහි අංගෝපාංග අවයව. කාංකා විතරණ විසුද්ධියට පැමිණිලා භාවනා කරගෙන යන යෝගාවචරයාට විදර්ශනා උපක්ඛලේශ කියන ඒවා පහළ වෙනවා. ඒ විදර්ශනා උපක්ඛලේශ කියලා 10ක් කියනවා. ආලෝකය ප්‍රීතිය පස්සද්ධිය ශ්‍රද්ධාව වීරිය සැපය නුවණ සිහිය උපේක්ෂාව නිකාන්තිය කියලා මේ විදර්ශනා උපක්ඛලේශ කියන ඒවා ආර්ය පුජ්‍යලයන්ට පහළ වෙන්නේ නැහැ කම්මැලියන්ට කුසීතයන්ට පහළ වෙන්නේ නැහැ වැරදි මග යනායට පහළ වෙන්නේ නැහැ ආවට ගියාට උඩින් පල්ලෙන් භාවනා කළාට මේ පක්කලේශ පහළ වෙන්නේ නැහැ. භාවනාව අත්තර දාලා වාසය කරන භාවනාව ගැන කල්පනාවක්වත් නැති අයට මේ උපක්කලේශ පහළ වෙන්නේ නැහැ. දිවා රාත්‍රී දෙකේ විහෙත මහන්සියලා භාවනා කරන යෝගාවචරේන්ට ආරද්ධ විපස්සක කියන යෝගාවචරේන්ට තමයි මේ විදර්ශනා පක්‍රයේස පහළ වෙන්නේ. මේ ආලෝකාදී විදර්ශනා පක්‍රයේස පහළ වෙනවා. ආලෝකය කියන්නේ Tamange හිතට විදර්ශනා හිතට යම්කම් යම් යම් ආලෝක චන්ද්‍රාලෝක සූර්යාලෝක තරුවාලෝක ආදී වශයෙන් ඒවා පහළ වෙනවා. ප්‍රීතිය කියන්නේ මුළු ඇඟ කිලිපලා යමින් ප්‍රීතිය ඇති වෙනවා. අස්සද්ධිය කියන්නේ ශරීරය සැහැල්ලු වෙලා බුලුන් රොදක් වගේ වෙනම. බුදුරජාණන් වහන්සේ කරේ මහා පුදුම භක්තියක් ඇති වෙනවා ජීවිතේ පුදන්න තරම්. නොපසෙබට උස්සායේ සමතාවේ පිහිටියා වූ වීර්යය ඇති වෙනවා. හිතට කායට මහා බුදුම සුවයක් ඇති වෙනවා. යම් දෙයක් පිළිබඳව හිත යොමු කළාම පතුලටම අවබෝධ වෙන්නවාගේ හොඳට නුවණ ඇති පිහිටනවා. අරමුණක් මෙනෙහි කළාම ඒක ඇතුළට බහැලා පිවිසුණා වාගේ සිහිය හොඳට පිහිටනවා. ඒ වගේම සියලු අරමුණ පිළිබඳව උපේක්ෂාව පිහිටනවා. භාවනා පිළිබඳව සියුම් මල්මක් ඇති වෙනවා. මේ ආලෝකාදී උපක්ලේශ පහළ වුණාම යෝගාවචරයා निराமிස සුවයෙන් කුල්මත් වෙනවා. අමුතු ලෝකයකට පැමුණා වාගේ වචන වලින් කියන්න බැරි මහ පුදුම සුවයක්, මහ පුදුම ශාන්තියක්, මහ පුදුම සැනසෙල්ලක් යෝගාවචරයා ලබනවා. අමානුෂී රති හෝති සම්මා ධම්මං විපස්සතෝ කියලා බුද්ධ දේශනාවේ තියෙන මේ අවස්ථාව තමයි. නාම රූප ධර්මයන් පිළිබඳව භාවනා මානසිකාරයේ පවත්වන යෝගාවචරය මිනිසුන් නමින්දෙන අමරණීය සුවයක් ලබනවා මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී තමයි ඒ අමරණීය සුවය ලැබෙන්නේ යෝගාවචරය නිරාමිස සුවයෙන් කුල්මත් වෙනවා මම දැන් ධානයක් ලබලා මාර්ගඵලයක් ලබලා කියලා ඊටන් රැවටීමටපත් වෙනවා. මේ ආලෝකාදී ආස්වාද කරමින් වාසය කරනවා. අත්තනෝ මූලකම්මට්ඨානං විස්සජ්ජත්වා ඕභාසමේව අස්සාදෙන්තෝ නිසීදති කියලා විසුද්ධි මාර්ගයේ සඳහන් වෙනම තමන් කරගෙන ආපු මේ භාවනා කර්මස්ථානයේ අත්තර දාලා හිටන් අලුතින් ඇතිවෙච්ච ආලෝකාදී මේ අරමුණු ආස්වාද කරමින් වාඩි වෙලා ඉන්නවා මේ විදිහට යෝගාවචරය මම ධානයක් මාර්ගඵලයක් ලැබුණා කියලා රැවටීමටපත් වෙනවා. තවදුරටත් භාවනා කරගෙන යනකොට ගුරුවරයාගෙන් අසාගෙන හෝ තමන් හෝ කල්පනාවට වැටෙනා යෝනිසෝ මනසිකාරයෙන් මේ ආලෝක ප්‍රීති පස්සද්දි ආදී කොට ඇති දේවල් ඇතුළත් වෙන්නේ නාම රූප ධර්මයන්ට. ඒ නාම රූප ධර්මයන් නිමන වෙන්නට බෑ. එහෙමනම් මටයි වැරදිලා තියෙන්නේ. මම රැබටිලා. මම තවදුරටත් ඉදිරියට මේ භාවනා මානසිකාරයේ පවත්වන්නට ඕන. එහෙම කල්පනාවට අරගෙන මේ කියන ලද රැවටීමෙන් මිදෙන්න. මිදෙලා හිටම් මම නොමඟ ගියා. ඒ නොමඟ තේරුම් අරගෙන තවදුරටත් මම අනිත්‍ය ආදී වශයෙන් භාවනා මානසිකාරය පැවැත්විය යුතුය කියලා මාර්ගයේ තේරුම් ගන්න මේ මඟ නොමඟ තේරුම් ගන්න අවස්ථාව තමයි මග්ගා මග්ගා ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ. ඊළඟට 6 වෙනි පියවර. පටිපදා ඥාන දර්ශන විසුද්ධි පාරිසුද්ධි පධානියං ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය සඳහා වෑයම් කිරීමේ පිළිබඳව කටයුතු කිරීම ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ උද්‍යව්‍ය ඥානයේ ආදී ඥාන අටකුත් නව වෙනුව සත්‍යානුලෝමික ඥානයක් කියන මෙන්න මේ ටිකටයි. එයින් ප්‍රථමයෙන්ම හමුවන්නේ උදයව්‍ය ඥාන. උදයව්‍ය ඥානය කියන්නේ ඇතිවීම නැතිවීම දක්නානුවන. මුලින්දම්ම භාවනා කරගෙන ආපු මෙනෙහි කරගෙන ආපු මේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දකිනවා. ඒ ඇතිවීම නැතිවීම දක්නා අවස්ථාව තමයි ඒ නුමන තමයි උද්‍යව්‍ය ඥානය කියලා කියන්නේ. ඇතිවීම නැතිවීම දක්නා නුවණ. මේ උද්‍යව්‍ය ඥානය මේරීමටපත් වෙනකොට ඊළඟට ඇති වෙනවා භංග ඥානය කියලා එකක්. භංග ඥානේ භංග අවස්ථාව කියන්නේ මේ නාම රූප ධර්මයන් වහවහ බිඳී යන බව තේරුම් ගන්න. මේ උදයව්‍ය ඥානය භංග ඥානය කියන දෙකම අනිත්‍ය ලක්ෂණය තමයි. නමුත් මේ දෙකේ පොඩි වෙනසක් තියෙනවා. උදයව්‍ය ඥානයේදී මේ රූප වේදනා ආදී ධර්මයන්ගේ පහළවීම පැවතීම විනාශයට යාම කියන අවස්ථා තුනක් අවබෝධ කරගන්න. භංග ඥානයේදී පහළවීම අප්‍රකට වෙනම පැවතීම අප්‍රකට වෙනවා නැති වී යාමම ප්‍රකට වෙනවා එතකොට යෝගාවචරයට වැටහෙන්නේ බලන බලන සියලු රූප වේදනාදී අරමුණු වහවහ බිඳි බිඳි විනාශයටපත් වෙනවා ජලාශයකට වහිනකොට පෙන බබළු නැගි නැගී බිඳි බිඳි යන්න වගේ රත්තුන කබලක අබබ පුරන්න වගේ උතරන බක්චලියක පෙන බිබුළු නැగి නැගී බිඳි බිඳි යන්න වගේ මේ සියලු නාම රූප ධර්මයන් වහවහ විනාශයටපත් වෙනවා වහවහ කැඩි කැඩි බිඳි බිඳි යනවා කියන තේරුම ඇති වෙනවා අන්නේ අවස්ථාව තමයි භංග ඥානය කියලා කියන්නේ මේ භංග ඥානයේ මේරීමටපත් වෙනකොට ඊළඟට ඇති වෙන්නේ භය ඥානය කියන එක. භය කියන්නේ හොල්මනකට අවතාරයකට බය වෙනවා වගේ එකක් නෙමෙයි ඥාන සම්ප්‍රයුක්ත බයක්. දීර්ඝ ආයුෂ ඇති දෙවියෝ මේ දෙව්ලොව සදාකාලිකයි කියලා හිතමින් හිටියා බුදුරජාණන් වහන්සේ අනුත් සුත්‍ය ප්‍රතිසංයුක්ත ධර්ම දේශනා කළාම අනේ මෙච්චර කාලයක් අපි වරද වාහිතිය නේද මේ අනිත්‍ය වූ දෙයක් පිළිබඳව නේද අපි මෙහෙම හිතුවේ කියලා බයකටපත් වෙනවා. ඒ වගේ යෝගාවචරයත් මේ නාම රූප ධර්මයන් නැති වෙනවා නැති වෙනවා වහවහා බිඳියම්. දකිනකොට ඥාන සංප්‍රයුක්ත භයක් ඇතිවෙනවා. ඒ වගේම අතීත වර්තමාන අනාගත කියන මේ කාල තුන පිළිබඳව යෝගාවචරයාට දැනුම ඇති වෙනවා. මේකට හොඳ උපමාවකුත් කියනම අම්මා කෙනෙක් හිටියා දරුවන් 10 දෙනෙක් වැදුවා. ඇගේ ලබන ලබන දරුවා මරණයටපත් වෙනවා. දරුවන් 9 දෙනෙක් මරණයටපත් එක දරුවෙක් අතේ ඉන්නම ඒ දරුවත් දැන් පණ අදිනවා. ඊළඟට කුසී දරුවෙක් ඉන්නම මේ අම්මා මොකද කරන්නේ? කුසී ඉන්න දරුවා පිළිබඳව ආශාව අපේක්ෂාව අත්හරිනවා. ඒ වගේ යෝගාමචරයා සිහිනුවණින් යෝනිසෝ මනසිකාරයෙන් දකිනම අතීත නාම රූප ධර්මයන් සේරම විනාශ වෙලා ගියා දැන් වර්තමාන නාම රූප ධර්මයනොත් මේ බලායින් දෙද්දි නැති වෙලා යනවා. අනාගත නාම රූප ධර්මයන්ටත් වෙන්නේ ඕකමයි කියලා අනාගත අපේක්ෂාවන් බලාපොරොත්තු අත්තර දානවා. මේ භය ඥාන අවස්ථාව. භය ඥානේ මේරීමටපත් වෙනකොට ආදීනම ඥානය කියන එක පහළ වෙනවා. ආදීනවය කියන්නේ මේ ජීවිතයේ පංච උපාදානස්කන්ධයේ දුක, අමාරුකම, નિરાශාද බව තේරුම් ගන්න අවස්ථාව. මේ ආදීනම ඥාන අවස්ථාවේදී යෝගාමචරයාට සියම් කටුක දුක් වේදනා පහළ වෙනවා. ඈගානක් භාවනා කළ යෝගාවචරයාට විනාඩි 10ක් 15ක් යනකොට භාවනා කරන්න අපහසුයි කටුක දුක් වේදනා පහළ වෙනවා. මේ ජීවිතයේ කිසිදු ආස්වාදයක් නැහැ, નિરાස්වාදයි කියන හැඟීම ඇති වෙනවා. වාඩි වෙලා ඉන්නත් බෑ, නැගිටලා ඉන්නත් බෑ, සක්මන් කරන්නත් බෑ, සැක සැතපීලා ඉන්නත් බෑ. මේ සතර ඉරියව්වේම කිසිම ආස්වාදයක් නැහැ. નિરાස්වාදයි, નિසරුයි කියලා තේරුම ඇති ඉදිකටුවකක් ඔබන තරම් තැනකවත් මේ ශරීරයේ සැපයක් නොන්නේ. එහෙම් පිටින්ම දුක් අන්තරාවක් දුක් ගොඩක් කියන හැඟීම පහළ වෙනවා මේ ආදීනම ඥාණයෙන්. ඒ දැනුම ඇති වෙන අවස්ථාව තමයි ආදීනම ඥාණය කියලා කියන්නේ. මේ ආදීනම ඥාණය මේරීමටපත් වෙනහම ඇති වෙනවා නිබ්බිදා ඥානය කියන එක. නිබ්බිදා කියන්නේ කලකිරීම. දැන් තමන්ගේ වස්තු සම්පත් නැති වුනහම කලකිරෙනවා. තමන් ඊටා ප්‍රිය කරන කෙනෙක් අදිසියේ මරණයටපත් වෙනහම කලකිරෙනවා. මේක ඒ වගේ කලකිරීමක් නෙමෙයි. ඒ කලකිරීම සම්පූර්ණ කෙලෙස් කන්දරාව. මේ නුවණින් කලකිරීම. ලස්සනට කැමති මණ්ඩලශීලී අවුරුදු 16ක් පමණ ඌ එක්තරා කාන්තාමකට වටිනා වස්ත්‍රයක් පාර්සල් කරලා ගෙනත් දුන්නා. මේක බොහොම වටිනා වස්ත්‍රයක් තමයි ඇත්ත වශයෙන්ම. මේ කාන්තාව බොහෝම සතුටෙන් ප්‍රීති ප්‍රමෝදයෙන් මේ වස්ත්‍රය අරගෙන තම නිදන කාමරයට ගිය අපි හිතමු සාරියක් කියලා ඒකත් අරගෙන නිදන කාමරයට ගිහිල්ලා බොහොම ප්‍රීති ප්‍රමෝදයෙන් මේක විවෘත කරලා බැලුවා විවෘත කරලා බැලුවාම මේක හැමතැනම මීය කාලා පාවිච්චි කරන්නත් බෑ කෙනෙකුට දෙන්නත් බෑ විකුණ ගන්නත් බෑ මේ කාන්තාවේ වස්ත්‍රය පිළිබඳව මේකෙන් වැඩක් නෑ කියන සංඥාවටපත් වෙනවා කලකිරුණ හොඳට ඒ වගේ යෝගාවචරයත් මේ නාම රූප ධර්මයන් ඇති වෙනවා නැති වෙනවා වහවහ බිඳිලා විනාශයටපත් වෙනවා ඊ타ත්ම ආදීනව සහිතයි කියලා හිතන් ඒව පිළිබඳව නුවණින් කලකිරීමටපත් වෙනවා. ඒක තමයි නිබ්බිදා අවස්ථාව කියලා කියන්නේ. මේ නිබ්බිදා ඥානයේ මේරීමටපත් වෙනකොට ඊළඟට ඇති වෙන්නේ මුංචිතු කම්මිතා ඥානය කියන්නේ. මිදුණු කැමැත්ත. මේ විදිහට නාම රූප ධර්මයන්ගේ ආදීනමේ දුක කරදරය මේවා ඇති වෙනවා නැති වෙනවා බහහා විනාශයටපත් වෙනවා දකින්නකොට යෝගාවචරයාට මේකෙන් මිදෙන්නම තමයි ඕනේ. නායකට හසුන මැඩියෙක් වගේ අයිගුන්තුකේකට හසුන නාගයෙක් වගේ කූඩුවක දමලා ඉන්න ගිරවෙක් වගේ කොයි වෙලාවද මේකෙන් මිදෙන්න කියන කල්පනාවල් තමයි යෝගාවචරයට ඇති වෙන්නේ. ඒ නිකම්ම ඇති වෙනව නෙමේ මේ ජීවිතයේ පංච උපාදානස්කන්ධේ නාම රූප ධර්මයන්ගේ අමාරු දුක දෝෂය નિરાශාද බව දකිනකොට තමයි යෝගාවචරයාට මේකෙන් මිදෙන්න ඕන කියලා කල්පනාව ඇති වෙනවා. ඒකට කියනවා මුංචිත කම්මතා අවස්ථාව මේ මුංචිත කම්මතා ඥානය මේරීමට පත් වෙනකොට ඊළඟට පහළ වෙන්නේ පටිසංඛා ඥානය කියන එක. පටිසංඛා කියලා කියන්නේ නැවත සලකා බැලීම. දැන් යෝගාවචරයට උවමනා කරන්නේ මේ නාම රූප ධර්මයන්ගෙන් පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්නේ. මෙතෙන්න වෙනත් ක්‍රමයක් නැහැ. මේ නාම රූප ධර්මයන් තවදුරටත් අනිත්‍ය ආදි වශයෙන් මෙනෙහි කරන්නට ඕන. එහෙම කල්පනාවට වැටෙනා යෝගාවචරය. මේ නාම රූප ධර්මයන් තවදුරටත් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා. මේ පටිසංකා අවස්ථාවට එනකොට භාවනාව ගොරෝසුනා වාගේ භාවනාව ආපස්සට ගියා වගේ වැටහීම් ඇති වෙන්නට පුළුවන්. තමන්ගේ ජීවිතයේ ඉතා කුඩා කල අන්තිම මතකයේ දක්වා සිහියට නැගෙන්නට පුළුවන්. තවදුරටත් නියෝගාවචරය මේ නාම රූප ධර්මයන් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා. මෙහිදී විස්තර කළ ආදීනම ඥානය, නිබ්බිදා ඥානය, මුංජිත කම්මතා ඥානය පටිසංඛා ඥානය කියන මේ හතරෙහි යෝගාවචරයාට සියොම් කටුක දුක් වේදනා පහළ වෙනවා. નિરાශාද බව ප්‍රකට වෙනවා. මේ විදිහට මේ ජීවිතයේ નિરાශාද බව ප්‍රකට වෙනකොට තමයි මේකෙන් මිදෙන්නට ඕන කියලා හිතන් යෝගාවචරය වෑයම් කරන්නේ. මේ පටිසංකා ඥානය මෙරීමටපත් වෙනකොට ඊළඟට බොහෝ ගුණ ඇති සංස්කාර උපේක්ෂා ඥානය කියන එක පහළ වෙනවා. සංස්කාර උපේක්ෂා ඥානය කියන්නේ සියලු නාම රූප ධර්මයන් පිළිබඳව රූප වේදනාදී අරමුණු පිළිබඳව මදහත් භවයේ පිහිටා සිටින සිත සමතාවයේ පිහිටා සිටින. සමබරතාවයේ පිහිටා සිටින. මේ අවස්ථාවට පැමිණෙනකොට නෙළුම් පතකට අබරල කොළයකට වසර වැටුණාම සීරිලා යන්නමා යෝගාමචරයාගේ හිතේ මොනම ක්ලේශයක්වත් උපදින්නේ නැහැ. ඇලීම ගැටීම දෙක නැති වෙලා යනවා. අන්තට යන්නේ නැහැ කාමසුකල්ලිකාන යෝග අත්ත කෙලමතාන යෝග කියන මේ අන්ත වලට යන්නේ නැහැ මේ අවස්ථාවේදී මදහත් පිහිටා සිටිනවා මේකට පුංචි උපමාවක් තියෙනවා එක්තරා පුරුෂයෙකුට හිටියා රූපවත් භාර්යාවක් කාන්තාවක් මේ කාන්තාවට කොයිතරම් සැලකලි කළත් පරපුරුෂයන් පස්සේම තමයි යන්නේ. මේ පුරුෂයා කල්පනා කළා මගේ අඩුපාඩු වෙන්න ඇති කියලා කනබන දේවල් ඇඳුම් පැළඳුම් ආභරණ හැම එකක්ම ඇවිල්ලා ගෙනත් ගොඩ කළා තම භාර්යාවට නමුත් ඒ භාර්යාව තවදුරටත් කරන්නේ පරපුරුෂයන් කරා යන එක මේ පුරුෂයා කල්පනා කළා මේ භාර්යාව හිතුවොත්නම් මගේ විනාශයක් වෙන්නේ කියලා හිතන් ඇගේ ඇඳුම් ආයත්තන් ආදී සියල්ලත් එක්ක gederin පන්නා දැන් මේ කාන්තාව ඊ타ත්ම රූපක් දැන් අය නැතුම් කණ්ඩායමකට එකතු වෙලා නැතුම් ගම් ඉගෙනගෙන සංගීත සංදර්ශන මගේ ඒවා පෙන් ඒවට යනවා. දවසක් මේ පුරුෂයා ගමනක් යනකොට ඉහතදී හිටිය තම භාර්යාව නොයෙක් පුරුෂයන් සමග උසුළු විසුළු කන්නම, කවටකම් කන්නම, කතාබස් කන්නම ඔවුන්ගේ අත්ින් අල්ලා ගන්නම ආස්වාද ලබනවා මේ පුරුෂයාට අර කාන්තාව දැකලා කිසිදු වෙනසක් ඇති වෙන්නේ. ඒ මොකද ඇය අතහැර දැම්ම. ඇය ගැන කිසිදු අපේක්ෂාවක් නැහැ. ඒ වගේ යෝගාවචරයා මේ නාම රූප ධර්මයන්ගේ තියෙන ආදීනමේ දැකලා નિરાශාද බව දැකලා සේරම අපේක්ෂාවල් අත්හැර දාන. එතකොට යෝගාභ්‍යරයාගේ හිත මනසේ තරාදියක් මෙන් සමතාවයේ සමබරතාවයේ පිහිටනවා උපේක්ෂාවේ පිහිටනවා මේක විදර්ශනා භාවනාවේ හොඳම හොඳ අවස්ථාවක් මේ සංස්කාර උපේක්ෂා ඥානයේ අන්තිම කෙලවර තමයි වුට්ටානගාමිනී විපස්සනා කියන්නේ. සිකාප්පත්ත විපස්සනා කියන මුදුන් පැමිණි විදර්ශනා. දැන් යෝගාවචරය ක්‍රමයෙන් උද්‍යව්ව ඥානයේ ඉඳලා තමන්ගේ හිතේ තිබිච්ච සියලු වැරදි දෘෂ්ටි ප්‍රහාණය කරගෙන ඇවිල්ලා මනාකොට හිත පවිත්‍ර වෙලා ඊටං සංස්කාර උපේක්ෂා ඥානයේ පිහිටලා කියනවා. අපි භාවනා අරමුණු මෙනෙහි කරන්නේ චිත්ත වීති වලින්, චිත්ත තරංග, චිත්ත කැරලි වගේ මෙහෙම භාවනා අරමුණක් යෝගාවචරය අනිත්‍ය වශයෙන් මෙනෙහි කර කර ඉන්නකොට ඒ චිත්ත වීතිය බිඳී යනවා. ලෞකික පැත්තෙන් මිදලා ලෝකෝත්තර පැත්තට පැන ගන්නට ගුණධම් දියුණු වෙලා නම් ඒ අරමුණම අරගෙන මාර්ග චිත්ත වීතියක් පහළ වෙනවා. ඒ මාර්ග චිත්ත වීතියේ චිත්තක්ෂණ 17ක් තියෙනම ජවං සිත් 7ක් තියෙනවා. මුලින් පරිකරම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියලා සිත් ජවං සිත් 4ක් දිවෙනවා. එෙහිදී පරිකර්ම උපචාර අනුලෝම කියන එක තමයි සත්‍යානුලෝමික නානය යනුවෙන් අදහස් කරන්නේ. මේ විදිහට පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියන මේ සිත් හතර ගියාට පස්සේ ඊළඟට පස්වෙනුව පහළ වෙනවා මාර්ගසිත හය හත ඵල සිත් වෙනවා. දේතේනි ඵලදිත්තානි පාත භවන්ති කියන අපේ බණපොත්වල තියෙනවා. සියුණු බුද්ධියක් ඇති අයට මුලින් පරිකරණය කියන එක අඩු වෙලා උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියලා සිත් ගමන් සිත් තුනක් දිවිලා හතරවෙනි එක මාර්ගසිත වෙනවා. පහ, හය, හත ඵලසිත වෙනවා. මේ විදිහට යෝගාමචරය අනන්ත කලක් තිස්සේ බලාපොරොත්තුෙන් හිටිය ඒ තමන්ගේ සියලු බලාපොරොත්තු සඵල කරගැනීමෙන් පළමුවරට නිවන් දැකීම මැදින් ඒ උතුම් සෝහන් මාර්ගඵලය අවබෝධ කරගන්න. ඒක අවබෝධ කර ගැනීමට එකවරටම බැරි වුණොත් එහෙම යෝගාවචරය ආපස්සට යනවා. මේකට හොඳ උපමාවක් තියෙනම ඉස්සර රුවන්වැව තියෙන කාලේ නැවියෝ කවුඩන් වැනි පක්ෂීන් වර්ගයක් අරගෙන යනමද මොනවටද ගොඩ බිම සොයා ගැනීම නැව අතරමං වුණා නම් කොනාටුවකට හෝ හසු වුණා නම් අර කවුඩෙක් අරගෙන අහසට වීසි කරන ඒ කවුඩ ඈත අහස ඉහළ පියාසර කරලා කොහේ හරි ගොඩ ගොඩබිමක් පේනවා නම් ඒ ගොඩබිම පැත්තට පියාසර කරගෙන යන එතකොට නම ඒ පැත්තට හරවාගෙන යන ඒ කවුඩට ගොඩබිමක් දකින්නට නොලැබුණා නම් නැවත ඇවිල්ලා කුඹ ගහේවා ඒ වගේ යෝගාමචරයා මේ බුද්ධානගාමිනේ විපස්සනා කියන මුදුන් පැමිණ විපස්සනාවට පැමිණිලා ලෞකික පැත්තෙන් මිදලා ලෝකෝත්තර පැත්තට පැන ගන්න පුළුවන් වුණොත් එහෙමයි නැත්නම් ආපස්සට හැරෙනවා. ditthi visuddhiya දක්වාම පසුබහිනවා. ප්‍රත්‍යඥයන්ගේ විදර්ශනාව ආරම්භ වෙන්නේ ditthi visuddhiyen ආර්ය පුජ්‍යලයන්ගේ විදර්ශනාව ආරම්භ වෙන්නේ උද්‍යම්ප ඥානයි. දැන් දිට්ඨි විසුද්ධියේ ඉඳලා නැවතත් ඉදිරියට කාංකා විතරණ විසුද්ධිය ආදී වශයෙන් ගිහිල්ලා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ අන්තිම කෙළවර වූ මුදුන් පැමිණි විදර්ශනාවට යනවා. ලෞකික පැත්තෙන් මෙදිලා ලෝකෝත්තර පැත්තට පැන ගන්න තරම් ගුණධම් දියුණු වෙනවා. ඒ ලෝකෝත්තර පැත්තට පැන ගන්නවා නැත්තම් ආපසු පහ බහිනවා අර කවුඩා අහසේ පියාසර කළ කුඹ ගහේ වහන්නාගේ නැවත සංස්කාරයන් අරමුණු කරමින් දිට්ඨි විසුද්ධිය දක්වාම පසුබහින මෙන්න මේක ඉතා වැදගත් කාරණයක් විදර්ශනාම සේවනය කරනවා කියන්නේ ඒකයි දිට්ඨි විසුද්ධියට එනම නැවත සංසාර උපේක්ෂා ඥාණයට ආදිත්‍ය විසුද්ධියට එනවා නැවත සංස්කාර උපේක්ෂා ඥාණයට මේ විදියට සිය ගණන් වාර සිය දහස් වාර ඒ භාවනාවම සේවනය කරනකොට තමයි යම්කිසි අවස්ථාවක ශ්‍රද්ධා වීරිය සති සමාධි ප්‍රඥා ආදි කොට ඇති සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් මේරීමටපත් වුනාම තමන්ගේ බලාපොරොත්තු සඵල කරගෙන ඒ උතුම් නිර්වාණ සම්පත්තිය අවබෝධ කර ගැනීමට හේතු වාසනාව වෙන දෙන්න. මේ ඥාන සම්පත්තිය පිළිබඳව උපමාවක් තියෙනම එක්තරා පුරුෂයෙක් මසුන් මරන්නට ගියා උපකරණයක් අරගෙන ඒකට අපේ ප්‍රදේශවල නම් කියන්නේ කරක්ගෙඩිය කියලා යටකොන අඩියක් හමාරක් පළලයි උඩකොන අත දාන්න තරම් කවයක් තියෙනවා වටේ බටපතුරු හෝ ඉරිටු වලින් ඒක අඩි දෙකක් දෙකමාරක් පමණට හදලා තියෙනවා නොගැඹුරු ජලයේ මසුන් අල්ලා ගැනීමට මේ පුරුෂයා උදෙන්ම ගිහිල්ලා මේ උපකරණය නොගැඹුරුදී බැස්සුවහම ඔහුට දැනෙනවා ලොකු මාළුවෙක් අසු වුණා කියලා. ඒකට මාළුවන් කොටු වුණාම උන් එහාට මෙහාට දඟලනකොට දැනෙනවා මේ උන් වදිනවා. ඉතින් උඩින් අත දාලා උන්ව අල්ලා ගන්නවා. මේ පුරුෂයාත් බොහොම සන්තෝෂයටපත් වුණ අදනම් හොඳ වෙලාවක තමයි ඇවිත් තියෙන්නේ ආපු ගමන් ලොකු මාළියෙක් හසු වුණා කියලා. හිමින් අත දාලා ඔහුගේ බෙල්ලෙන්ම අල්ලගත්තා. අල්ලගෙන හිමින් හිමින් දිය මත පිටට ගන්නකොට දැනගන්නට ලැබුණා ඔහුගේ හිසේ තියෙන ස්වස්තික ලකුණු දැකලා හිතම් මේනම් මත්ස්‍යයෙක් නෙමේ විසගෝර සර්පයෙක්. මේ පුරුෂයා හොඳටම බය වුණා. දැන් බෙල්ලෙන් අල්ලගෙන අතහරින්නත් බෑ අතහැරියොත් මූ කනවා. මුගේ ආදීනමේ අධිකයි. විසගෝර සර්පයෙක්. හොඳටම බය වුණා. මෙහෙම බය වෙලා හිටන් කොහොමද මම මේකෙන් මිදෙන්නේ කියලා කල්පනා කළා. මේ සර්පයා මොකද කරන්නේ? ඒ පුරුෂයා සර්පයාගේ බෙල්ලෙන් අල්ලාගෙන ඉන්නම ඌ වලගේ පැත්තෙන් පුරුෂයාගේ අත වෙලා ගත්තා. දැන් මේ පුරුෂයා හොඳ කල්පනාවක් ඇති වුණා. හිමින් හිමින් අර අත වෙලාගෙන තියෙන වලගේ පැත්තේ ඉඳලා ගලෝලා එකපාරට අත ඔසවලා හිටන් අත්තට වාරයක් හිස වටේ කරකෝල ඈතට බීසිකල මේ උපමාවේදී ඒ මසුන් අල්ලන්න ගිය පුරුෂයා වගේ තමයි අන්ධ ප්‍රතග්ජනය භාවනා කරන්නට ඉස්සෙල්ලා මේ නාම රූප ධර්මයන් ජීවිතයේ පංච උපාදානස්කන්ධය පිළිබඳව මහ පුදුම ඇලීමකට ප්‍රීති ප්‍රමෝදයකට අභිනන්දනයකට පත් වෙනවා බොහොම මధుර මිහිරි ප්‍රණීත ශාන්තයක් කියලා සදාතනික එකක් කියලා ඒකට ඇලෙනවා බැඳෙනවා භාවනාවට බැහැල අනිත්‍ය ආදී ලක්ෂණ මතහ ගන්නකොට මේ නාම රූප ධර්මයන් ජීවිතය ගැන තේරුම් ගන්නවා ඒ උද්‍යව්‍යාදී ඥාන පහළ වෙනවා ඒ වගේම අර පුරුෂයා මේ විෂගෝර සර්පයෙක් කියලා ඌට බය වුණා වාගේ මේ යෝගාමච්චරයත් මේ නාරූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම විනාශය දකලා ඥාන සම්ප්‍රයුක්තව බයටපත් වෙනවා. ඒ පුරුෂයා මේ විෂගෝර සර්පයාගේ ආදීනවේ මූ කෑවත් මාව ඉවරයි කියලා මොගේ දෝෂය දක්වා වගේ යෝගාවචරයත් මේ ජීවිතේ පංච උපාදානස්කන්ධයේ ආදීනමය දකින්න. ඊළඟට පුරුෂයා මේ සතා අල්ලාගෙන ඉඳීම පිළිබඳව කලකිරීමටපත් වුණා මාගේ නිබ්බිදා ඥානය පහළ වෙනා යෝගාවත. ඒ පුරුෂයාට මේ විසගෝරු සර්පයාගෙන් මිදෙන්නට ඕනකම ඇතුණා වාගේ යෝගාවචරයටත් මේ නාම රූප ධර්මයන්ගෙන් මිදෙන්නට ඕනකම ඇතිවෙනවා. ඒ මෙදීමට උපායක් වශයෙන් මේ පුරුෂයා සර්පයාව හිස වටේ හත්තට වාරයක් කරකෝලා ඈතට බීසිකලා ඒ වගේ යෝගාවචරයා නැවතත් මේ නාම රූප ධර්මයන්ට නিত্য වශයෙන් සුඛ වශයෙන් සුභ වශයෙන් ආත්ම වශයෙන් ගන්න බැරි හැටියට දුර්වල කළා දානවා මෙන්න මේකයි උපමාව මේ විදිහට යම් කෙනෙක් මේ මාර්ගයේ ගිහිල්ලා හිටන් මෙතෙන්ටපත් වුණොත් ඒක මේ බුද්ධ ශාසනයේ ඊටාම උතුම් අවස්ථාවක් ඇටියට සලකන්න ගන්නට පුළුවන්. මේ අවස්ථාව ඊටාත්ම ආනිසංසදායක බව අපේ බණපොත්වල සඳහන් වෙනවා. සංසාර දුක්ඛ ජාලදීන් සෝසායති පිදාහති දුක්ගතිත්දාරං කුරුතේත ආරිය දානිනං මිච්ඡාමග්ගං ච පජහාති වේරභායානි සමයතේ කරෝති නාතස්ස පුරාස පුත්තං අන්නේපි අනේක සතේ ආනිසංසේ දදාති ඥානමිදං සංසාර දුක්ඛ ජලදින් සෝසයති. සසර දුක් නැමැති මහා සමුද්‍රය මේ සෝවාන් මාර්ග ඵලයටපත් වූ තනත්තා ඒක ඔක්කොම බේලෝල හරිනවා. විදහාති දුක්ගති ద్వාරං සතර පාවල සේරම දොරටු වහලා දානවා. කුරුතේච ආර්ය ධනිනම් සද්ධාදී ආර්ය ධනයන්ට හිමිකාරයෙක් වෙන මිත්‍යා මග්ගංච පජහාති මිත්‍යා දෘෂ්ටි මිත්‍යා සංකල්ප ආදී සියලු වැරදි මාර්ග ප්‍රහාණය කරනවා වේර භයානි සමයතේ පංච දුෂ්චරිත නැමැති වෛර භව ඇතිකරණේ සියල්ලක්ම ප්‍රහාණය කළා ආර්යකාන්ත සීලය නැමැති පංච සීලේ ස්ථිර වශයෙන්ම පිහිටා සිටිනවා ඒ වගේම කරෝති නාතස්ස හෝරත පුත්තතං ලෝකනාථෝ සම්්‍යක් සම්බුදු පියාණන් වහන්සේගේ ධර්ම නැමැති කුසෙන් උපන්න ඖරස පුත්තු සංඛ්‍යාවටපත් වෙනවා. අඤ්ඤේපි අනේක සතේ ආනිසංසේ දදාති ඥානමිදං තව නොයෙක් සිය දහස් ගණන් ආනිසංස මේ සෝවාන් මාර්ග ඥානෙ උපදවා ගැනීමෙන් ලබා දෙනවා කියන එකයි එයින් අදහස් කරන්නේ. මේ මාර්ග ඥාන ඇතුළත් වෙන්නේ ඥාන දර්ශන විසුද්ධියට. සරියුත් මහ රහතන් වහන්සේ තවත් දෙකක් වදාලා පඤ්ඤා විසුද්ධි පාරිසුද්ධි පධානියංගං විමුක්ති විසුද්ධි පාරිසුද්ධි පධානියංගං කියලා මේ දෙකෙන් අදහස් කරන්නේ රහත් බව බව අටුවාවේ සඳහන්. පින්වත්නි මේ කාල සීමාවේ හැටියට සප්ත විසුද්ධිය පිළිබඳව සෑහෙන විස්තරයක් මේ පින්වතුන්ට කියා දුන්නා. ඒ නිසා හැමදෙනාම ප්‍රායෝගික වශයෙන් මේ ධර්මයේ පිළිපදින්නට ඕන අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෛර්යානිකයි නෛර්යානිකය කියන්නේ පිළිපැද්දාම මාර්ගඵල සඳහා පමුණුමනම මේ අනාගත සංකල්පනාවන් අනාගත පැතුම් අත්හැර දමලා මේ වටිනා ਸਰව ප්‍රකාරයෙන්ම සම්පූර්ණ වූ මනුෂ්‍යාත්ම භාවයත් නිවන් මඟත් බුද්ධ ශාසනයත් ලැබිච්ච අවස්ථාවේ මේ නෛර්යානික ශාසනයෙන් ගුණ ලබා ගැනීමට ධර්මාභෝධය ලබා ගැනීමට බෑයම් කරන්නට ඕන බුද්ධ දේශනාවේ හැටියට ප්‍රායෝගික වශයෙන් ප්‍රතිපදා පිරීමෙන් තමන්ගේ මරණ මොහොත දක්වා කොයි අවස්ථාවක හරි මාර්ගඵලයක් ලබන්නට පුළුවන් බැරි වෙලාවත් වැරදිලා ගියොත් මේ සමාධි විදර්ශනා භාවනා ආනිසංස හේතු කොටගෙන සතර පාදුකින් මෙදීමේ වරප්‍රසාදේවත් Tamanට ලබන්නට පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වරදින්නේ හැමදෙනාම මේ ධර්මයට අනුව කටයුතු කළා මේ නෛර්යානික සම්මා සම්බුද්ධ ශාසනයේදීම ධර්මාභෝධය ලබා ගැනීමට උත්සාහවන්ත වන්නට මේ ඕන දැන් ඉතින් ධර්ම දේශනාව අවසන් කෙරෙනම ධර්ම ශ්‍රවණය කිරීමේ උදාර කුසල බලයේ හේතු කොටගෙන හැම දිනාටම මේ උතුම් නෛර්යානික බුද්ධ ශාසනයේදී ඒ උතුම් ධර්මාභෝධය ලබා ගැනීමට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව තබා ගන්නවා